කරනකොට පූජා බුද්ධියෙන් සිද්ධ කරනවා. එහෙම නැත්නම් අනුග්‍රහ බුද්ධියෙන් සහ අනුකම්පා බුද්ධියෙන් ආමිසය පරිත්‍යාග කරනවා. අනුග්‍රහ බුද්ධියෙන් කියලා කියන්නේ තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට මිත්‍රයින්ට ඒ වගේම තව කෙනෙක් කරන කාර්යයකට අනුග්‍රහයක් හැටියට යහපත් කටයුත්තකට අනුග්‍රහ කිරීමක් වශයෙන් කරන පරිත්‍යාගය තමයි අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය පරිත්‍යාගය කියලා කියන්නේ. එතකොට ඒ විදිහටත් ආමිෂය පරිත්‍යාග කරන්නට පුළුවන්. ඒ වගේම අනුකම්පා බුද්ධියෙන් කියලා කියන්නේ අසරණ පිරිස කෙරෙහි අනුකම්පාවෙන් ඒ අයට සුවපත්ව කය පවත්වා ගන්නට උපකාර කිරීමක් හැටියට යම් යම් ද්‍රව්‍ය උපකරණ වලින් අනුග්‍රහ කරනවා නම් ඒවා අනුකම්පා බුද්ධියෙන් කරන අනුග්‍රහයක් ආමිස දානය. එතකොට මේ විදිහට ආමිසය ක්‍රම තුනකට දැක්වෙනවා. අනුකම්පා බුද්ධියෙන් පරිත්‍යාග කිරීම, අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග කිරීම සහ පූජා බුද්ධියෙන් පරිත්‍යාග කිරීම. එතකොට ඒ නිසා ආමිස පූජා කියලා හඳුන්වනවා. එය පූජාවක් හැටියට ಗುಣ සිහිපත් කරගෙන කරන නිසා ප්‍රතිපත්තිය පූජාවක් හැටියට දක්වන්නේ විශේෂයෙන් අපි අර මුලින් සඳහන් කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිපත්ති මාර්ගය වර්ණනා කළා දේශනා කළා ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ මඟ අනුව කටයුතු කිරීමක් නිසා ගුණනුවණ දියුණු කර ගැනීමත් අන් අයට ගුණනුවණ දියුණු කරන්නට සහාය වීමත් ප්‍රතිපත්ති පූජාවක් හැටියට හැඳින්වෙනවා. එතකොට මේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියන මේ පූජාවන් දෙකෙන් බහුලව ලෝකයා පෙළඹෙන්නේ ප්‍රතිපත්ති පූජාවට නොවේ ආමිස පූජාවට. ඒකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තියෙනවා. තව බොහෝ කාරණා එකට හේතු වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ගත්තාම අපිට කාරණා දෙකක් හඳුනා ගන්නට පුළුවන්. ප්‍රතිපත්තියට වඩා ආමිසයට ඇයිද ජනතාව වැඩිපුර පෙළඹෙන්නේ? පළවෙනි කාරණය තමයි ප්‍රතිපත්ති පූජාව ගුණ නුවණ දියුණු කිරීමක් ඒක වෙහෙස කරයි ගුණය නුවණ බොහොම සූක්ෂමයි ඒවා අපිට මේ ඉන්ද්‍රයන්ට පහසුවෙන් ගෝචර කරගන්නට එතරම් පහසු නැහැ ඒ නිසා සාමාන්‍ය ප්‍රතඥයාගේ මනසට ගුණය සහ නුවණ එතරම් පහසුවෙන් විෂය වෙන්නේ නැහැ ග්‍රහණය වෙන්නේ නැහැ ඒ වගේම ඒවා දියුණු කරන්නට යාම එතරම් පහසු නැහැ ඒ වගේම ඒවා දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය Tamanට එච්චර විෂය වෙන්නේ නැහැ මෙන්න මේ විදිහට ඒ ප්‍රතිපත්ති පූජාවෙහි පවතින සියුම් බව දුෂ්කරතාවය හේතු කොටගෙන ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට නැඹුරු වෙන ස්වභාවයක් ප්‍රතජන සත්වයා තුළ පවතිනවා. ඒක තමයි ප්‍රධාන හේතුව. දෙවැනි හේතුව තමයි ආමිස පූජාව තුළින් තමයි කෙනෙකුට කායික වශයෙන් සාංශාරික පැවැත්ම වශයෙන් සුව පහසුවක් සලස්වා ගන්නට අවශ්‍ය යම් කිසි කුසලයක් ජනිත වෙන්නේ. එතකොට තමන්ට සසර ගමනේ සැප විඳින්නට කැමති සියලු සත්වයේ දන් දුන්නහම භෞතික දේවල් පරිත්‍යාග කළහම ඒකෙන් සැප විපාකයක් ලැබෙනවයි කියන මේ කර්මයේ කර්මඵලය විශ්වාස කරන සියලු දෙනාම අනිත් අයට අනුග්‍රහ කරන්නට පූජාවන් පවත්වන්නට ඒ වගේම භෞතික ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට පෙළඹෙනවා කුමක් නිසාද සසර ගමනේ අපට සුවපත්ව ජීවත් වෙන්නට නම් නිදුක්ව නිරෝගීව ඉන්නට නම් ඒ වගේම දිගු කලක් සුවපත්ව ජීවත් වෙන්නට නම් අගහිගකම් නැතුව දුප්පත් වෙන්නේ නැතුව සුව පහසුවෙන් දිවි පවත්වන්නට නම් සැප විපාක ලබන්නට නම් සසර ගමනේ අනිත් අයට දීලා තියෙන්නට ඕන දන් දීලා තියෙන්නට ඕන මේ අදහස පෙරදරි කරගෙන බොහෝ දෙනා ආමිස පූජාවට පෙළඹෙනවා මොකද සුඛකාමානි බුතානි ලෝකේහි සත්වෝ සැපය කැමති වෙනවා සැපේ දෙආකාරයි වේදිත සුඛය සහ අවේදිත සුඛය එහෙම නැත්නම් සාමිස සුඛය සහ निराමිස සුඛය වශයෙන් සාමිස සුඛයයි කියලා කියන්නේ මේ භෞතික සම්පත් භුක්ති විඳීම තුළින් ඉන්ද්‍රියන් පිනවීම තුළින් කයේ සුව පහසුව පවත්වා ගැනීම තුළින් ලබන්නා වූ සුවය. ඒ වගේම निराமிස සුවයයි කියලා කියන්නේ ගුණ නුවණ දියුණු කර ගැනීමෙන්, දුර්ගුණ දුරු කර ගැනීමෙන්, යහගුණ අවදි කර ගැනීමෙන්, ප්‍රඥාව වර්ධනය කර ගැනීමෙන් යම්කිසි සුවයක් ලබනවද? ඒ සුවය තමයි निराமிස සුවය කියලා. ඊළඟට අපි සිහිපත් කළා වේදිත සුඛය සහ අවේදිත සුඛය. වේදිත සුඛය කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් විඳින්නට පුළුවන් සුවයක්. ତර සසර ගමනේ සත්වයා බහුලව බලාපොරොත්තු වෙන්නේ ඉන්ද්‍රියන්ගෙන් මුක්ති විඳින්නට පුළුවන් විදිහේ සුවය. සත්ව පුද්ගල සංඥාව පෙරදරි කරගෙන මම කියන හැඟීම පෙරදරි කරගෙන මම සැපවත් වෙන්නට ඕන මම සුවපත් වෙන්න ඕන මම දුක් විඳින්න කැමති නැහැ මම සැප විඳින්නයි කැමති කියන මේ ආකල්පය මූලික කොටගෙන ඒ සාංශාරිකව Tamanට විඳින සැපයක් ලබන්නට උපකාර වෙන බොහෝ දේවල් සත්වෝ සිද්ධ කරනවා. ඉතින් ඒකත් එක්තරා තෘෂ්ණා මූලයේහි ස්වરૂපය. දැන් තෘෂ්ණාවෙන් බොහෝ විට පව්කම් කරන්නට පෙළඹෙන්නට පුළුවන්. තෘෂ්ණාව මූලික කොටගෙන පිංකම් කරන්නටත් පෙළඹෙනවා. කුමක් නිසාද? තමන්ට දුක් අඩු කරගෙන සැප ලබමින් සසර ගමනේ සුවපත්ව ජීවත් වෙන. එතකොට ඒක තමයි සාමිස සුවය. එහෙම නැත්නම් වේදිත සුඛය කියලා හඳුන්වන්නේ. අවේදිත සුඛයයි කියලා හඳුන්වන්නේ නිර්වාණ සුවය. ඒ කියන්නේ කෙලස්